යමිදං කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං ඉමේ තයෝ කුසලා ධම්මා සමාදාය වත්තිසanti තං කිස්ස හේතු පස්සanti තේ බොන්තෝ සමනක් බ්‍රාහ්මනා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාර සංකිලේසං තීති අවසරයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අපන්නක සූත්‍රය කියලා සාරවත්ඥ දේශනාවක් ශ්‍රීමුක දේශනාවක් සූත්‍රයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ඒ සූත්‍රය අපි මෙතෙක් දවසින් දවස දවසින් දවස ඉදිරියට ඇවිල්ලා මේ සරුවචන් වහන්සේ ඉදිරිපත් කළ නිගමන පාඩයක් මේකේ සඳහන් වෙන්නේ ඉතින් ඊට ඉස්සෙල්ලා අපි මේ අපන්නක සූත්‍රය සම්බන්ධ අපේ නිදාන කතාව ගත්තොත් අපි මේ ඊට ඉස්සෙල්ලා කරපු සූත්‍රය නිමුණාට පස්සේ අපේ සභාවේ මත විමසුමක් කරාට පස්සේ අපේ සුබෝධනාම ලොකු ස්වාමීන් වහන්සේ මේකට උත්තරයක් දුන්නා මේ අපන්නක ජාතකේ අපි ඉදිරියෙන් තියාගනිමු කියලා. මේ භාවනා වැඩපිළිවෙලේ ධර්මදේශන මාතෘකාව වශයෙන් ඉතින් අපන්නක සූත්‍රයේ තියෙන්නේ යම් කිසි කෙනෙකුට මෙලෝ ඉපදිච්ච උප්පත්තියම හෝ සම්ප්‍රදායෙන් හෝ පුද්ගලිකව හෝ Tamanට කියලා ශ්‍රද්ධාවක් නැත්තම් අසවල් කියලා ශාස්ත්‍රූරයක් නැත්තම් අසවල් කියලා ආගමක් නැත්තම් ඒ කෙනෙක් පිළිපැදිය යුතු ආකාරය. ඉතින් ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි සරුවචනාංශේ ශාස්ත්‍රුණාංශේ නමක් වෙලා ආගමක් ධර්මයක් බිහි කරපු නිර්මාතෘවරෙක් වෙලා උන්වහන්සේ අර ආගම ධර්මයක් නැති ශාස්ත්‍රු කෙනෙක් නැති කෙනෙකුට පිළිපැදිය යුතු ආකාරයක් ඉදිරිපත් කරනවා. ඒක හරි ගඟ දිගේ ඉහළට පීනන්න වගේ තර්කයට බර සම්ප්‍රදායට විරුද්ධව නැත්නම් ආගමක දක් ගන්න බැරි අවස්ථාවක්. අනිත් හැම ආගමකම කියනවා මං කියන දේ විතරක් අහන්න මින් පිට මොනවා හිතන්න එපා. ගියොත් අපාගත වෙන නිසා මොනම දෙයක්වත් කරන්න බෑ 200ක් මේක විශ්වාස කරන්නයි කියන. ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මම කියන දේ සරුවඥයි අද්දුර ප්‍රත්‍යක්ෂ හැබැයි කිසිම දෙයක් පිළිගන්න එපා තර්ක කරන්න නැතුව. ඒ වගේම ආගමක් නැතුව ජීවත් වෙනවා කියන එක වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ආගම කියන එක අපි ඉපදුනාට පස්සේ ඔළුවට දාන දෙයක්. ඒ නිසා අපේ කවුරු හරි අපිට එක දෙයක් අඳුල්ලා දෙන්නේ නැතුව ඉන්නවනම් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් එහෙම කෙනෙක් පෞකාරයට ගල් ගැසීම කියලා තෝ අපායට යන්නේ කියලා සාප කරනව වෙනුවට එහෙම කෙනෙකුට අත්තලක් දෙන්න. එහෙම නැත්නම් සහන් එලියක් ඇතිකරන්න. එහෙම නැත්නම් පෙරනිමිත්තක් පෙන්වන්න තරම් බුදුරජාණන් වහන්සේ මානව හිතවාදී. ඉතින් අපන්නක සූත්‍රය දේශනා කරන්නේත් ඒ වගේ පිරිසකට කියලා අහනවා. ඒ පිරිස බුදුරජාණන්සේ පුද්ගලික වශයෙන් සලකනවා. මොකද බෞද්ධ නෙවෙයි. ඉතින් ඒක නා එවැනි පිරිසකට බුදුරජාණන්සේ දෙන තෑග්ගක් වෙන්නේ. ඔයගොල්ලන්ට එහෙම ශ්‍රද්ධාවක් තියනවාද? ගුරුරෙක් ඉන්නවද? ආගමක් ඉන්නවද? අපිට ශ්‍රද්ධාවකුත් නැහැ, ගුරුරෙකුත් නැහැ, ආගමකුත් නැහැ. ආ වගේ කෙනෙක් වෙනවනේ මෙන්න මෙහෙම තමයි කරන්න තියෙන්නේ කියලා මේ අපන්නක ප්‍රතිපදාව පෙන්නනවා. මේ අපන්නක ප්‍රතිපදාවට සිංහල පරිවර්තන වශයෙන් පෙන්නන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. කිසිම දෙයකට විරුද්ධ නොවන ප්‍රතිපදාවක්. ඊට පස්සේ ඒ ප්‍රතිපදාවකට එන්න ගුරුවරෙක් සිටිය යුතුමයි ආගමක් තිබිය යුතුමයි සද්ධාවක් තිබිය යුතුමයි කියලා පිළි ඒකාන්ත මතයකට යන්නත් එපා. අවශ්‍යයි කියලා හිතනවනම් මෙන්න මේ වගේ හරියට හරි වැරදුමත් හරි කියන ක්‍රමයකින් ඉදිරියට යන්න. එතකොට පාර දන්න කෙනාට පාර හම් වෙනවා වගේ වෙනවා. ශාස්ත්‍රෝරේක් නැති කෙනාට ශාස්ත්‍රෝරේක් ලැබෙනවා. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ලැබෙනවා. ආන්නේ විදිහට බලනකොට බුදුජානක වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ කෙනෙක් ආගම ශ්‍රද්ධාවක් සාස්ත්‍රික නැති කෙනෙක් පිළිගන්නේ දානේ දීපු හොඳ වටිනාකමක් තියෙනවා තෑග්ගක් දෙන එකේ වටිනාකමක් තියෙනවා අම්මා අප්පා ඉන්නවා එළව මිලව පරිලවක් තියෙනවා දැනුම් තේරුම් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඕපපාතික උප්පත්තියක් තියෙනවා මේ වගේ දේවල් එකක්වත් පිළිගන්නේ නැහැ මොකද ඒවා පිළිගන්න ඒ කිසිම කෙනෙකුට සාක්ෂි නැහැ භෞතිකවාදී ඉතින් එහෙම ඕන තරම් මිනිස්සු ඉන්න පුළුවන්. ඒක මේ දෝෂයක්වත් manussත්වයේ අඩුව ලකුණක්වත් නෙමෙයි. ඒත් මිනිස්සු වෙන්න පුළුවන්. අත්ති දින්නම් අත්ති ඉත්තම් අත්ති උතම් අත්ති සුකර දුක්කටාන කම්මානම් ඵලාන අත්ති පරලෝකෝ අත්න ආදි වශයෙන් මේ දුන් දේ ප්‍රයෝජනයක් නැත වැඩි හිටියන සැලකීමෙන් ඇති වැඩක් නැත දෙමාපියෝ නැත එලොවක් නැත මෙලොවක් නැත කර්ම ඵල විපාකයක් නැත කියලා. ඒක බුදුජානනාන්තේ සීර්ෂ ප්‍රතික්ෂේප කරන්නේ ඊට පස්සේ තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ ඒ පවුලෙම නැත්තම් ඒ ගමේම නැත්තම් කිට්ටුවම අනේ දෙන දේ හොඳයි ප්‍රශංසා කරන එක හොඳයි අම්මෙක් තාත්තෙක් ඉන්නවා එයාට වෙනම තලකණ්ඩ ඕනේ එලොක් මෙලොක් කියලා එකක් තියෙනවා කර්මතා කර්මඵලයේ දෙයක් කියලා තියෙනවා බණ භාවනා කරන ශ්‍රමණ ප්‍රාක්‍මණු ඉන්නවා ඒත් උන්ගේ හිත දියුණු කරගෙන ඉන්නවා. මේ ඕපපාතික උප්පත්තියක් තියෙනවායි කියලා. ඉතින් මේ වගේ ලෝකයක් අපිට හම්බ වෙනවා. කිසිම ආගමක් සුවාස්තුරේක් ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට. අන්න ওই දෙක අරගෙන බලලා මේ දෙකෙන් කොයි එකද පිළිගන්නේ කියලා මම කිව්වට පිළිගන්න එපා. මේ අපන්නක ප්‍රතිපදාවෙන් පිළිගන්නේ කියලා. මෙන්න මේ මම දෙනවා ඕගොල්ලන්ට දැන් පිළිගන්න පුළුවන් කරගන්න දැනගන්න පුළුවන් ක්‍රමයක් දෙනවා. අන්නේ ක්‍රමයට අනුව දාලා මේ දෙකම කරලා බලන්න. ওই බෞද්ධයි කියලා පිළි අරගෙන සාස්ෘණ වංශලා ඉන්න අය වුණත් කාපු බීපු වෙලාවට බුද්ධ ආගමේ නෙමෙයි. ඒ වෙලාවට ඒකට එයාගේ නීතිය විතරයි තියෙන්නේ. ඒ වගේම මත් වෙච්ච වෙලාවට මදේට පමාදයට වෙච්චාම ඕනෙම කෙනෙකුට බුද්ධ ආගම මතකත් නැහැ, බුදුහාමුදුර මතකත් නැහැ, සද්ධාව මතකත් නැහැ. ඉතින් ඒ නිසා මතේටපත් පමාදයටපත් වෙච්ච ඕන කෙනෙක් ඒ වෙලාවවල වැඩ කරන්නේ හරියට ආකරවති සද්ධාාවක් නැති කෙනෙක් වගේ. ඊට පස්සේ සිහිබුද්ධිය ආවට පස්සේ ඕන බුදුන් සිහිපත් වෙනවා, ආගම ධර්ම සිහිපත් වෙනවා, සද්ධාාවක් පහළ වෙනවා. ඉතින් මේ ඇතුළෙමත් දෙපිට ජීවිතිකුත් තියෙනවා. ඒ නිසා මේ මේ බුදුහාමර මේ දේශනා කරපු ගමේ පැත්තන විතරක් නෙවෙයි මේ කතා කරන්නේ කාටත් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙනකොට අපි ඉන්නේ හරියට ඒ වරියේෂනේ වගේ. ඇත්තටම බුදුහාමර බුදුන්ද ඇත්තටම මේ ධර්මයේ තියනවාද? ඇත්තටම සංඝයා සංඝයාද? ඇත්තටම මම මේ සිල් රකින්න එකේ වැඩක් තියනවාද කියලා ඒ කරන කෙනත් සෝවාන් වෙනකන් මේ හතර කෙරේ නොසලින සද්ධාාවක් එනකන් ඉන්නේ ඔය දෙකට දෙතෑවර තත්ත්වේ තමයි. වෙලාවක තියෙනවා වෙලාවක නැහැ. අන්න ඒ වගේ තියෙන වෙලාවක ඒ වගේ පවතින කෙනෙකුට මේ කර්මේශා කර්මඵලයේ කියලා අපි පොදු වතයක් කරගමු. ඒක තියෙනවා කියන කෙනා කර්මේශා කර්මඵලයේ නැති තියෙනවා කියලා පිළිගන්නේ නැති මේ දෙක අතර තියෙන වෙනස තමයි බුදුරජාණන්සේ පෙන්වනවා. මේක දෘෂ්ටියට වැටෙන දෙයක්, ශ්‍රද්ධාවට වැටෙන දෙයක්. බුදුරජාණන්සේ සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තේස මේතම් පාටිකංකං. ඊයත්තන්නේ මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කායසු චරිත, කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නතර වෙන්න නම් ඒ වෙනුවට කාය සුචරිත මනෝ සුචරිත වචී සුචරිත පහළ වෙන්න නම් ඒ කිනාට නරක වැඩ මේ කර්මේ සහ කර්මඵලයේ අදහන් නැතුව කරන නරක වැඩවල ආදීනව ඒ වගේ තියෙන කෙලසෙන ස්වરૂපය වටහා ගන්න වෙනවා. ඒ වගේම හොඳ වැඩ කෙරුවොත් එහෙම කුසල කර්ම කරනකොට ඒකෙන් තියෙන මේ අතහැරීමේ වාසිය එනතන නික්කමේ ආනිසංශ දෙක තේරුම් ගත්තා නම් ශාස්ත්‍රෝරේක් නැතුව සද්ධාාවක් නැතුව එලෝමෙලෝ පිළිගැනීමක් නැති කෙනා ස්වභාවයෙන් කාය දුස්චරිත වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. වචී දුස්චරිත වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. මනෝ දුස්චරිත වල පෙළඹෙන්න ඉඩ තියෙනවා. මොකද සදාචාරාත්මක වගකීමක් නැහැ. වගවීමක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් පිළිගන්න නම් මම මේ කරන දෙයමයි මට අපිට ලැබෙන්නේ ඔව් කළ කළ දේ ඵලඵල දේ හොඳ දේ කෙරුවත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා දන්නවනම් ඒ මනුස්සයා වැරදි දෙයක තියෙන ආදීනව තමා වශයෙන් බාර ගන්න කැමති. ඒක මේ හරබලදාරි දෙයියන්ට හෝ බ්‍රහ්මන්ට හෝ දෙනව වෙනුවට මමම කරම දේ තමයි මේ ඉන්නේ කියලා නරක දුස්චරිත වෙන් වෙන්න සදාචාරාත්මක වගවීමක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ වටවීමක් ආවොත් ඒ කෙනාට ඒ වගවීම නැත්නම් ඒ වගවීමට හේතු වෙන දෘෂ්ටියට සම්මාදිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ නම් කරනවා. මම මෙතෙක් කල නරක වැඩ කර කර හිටියා. හොඳ නරක හොඳත් කෙරුවත් එකයි නරක කෙරුවත් එකයි මේ ලෝකේ දුවන්නේ අපි දන්නේ නැති නීතියකට. ඒ නිසා මේ කරන දේ පිළිබඳ වගවීමක් තොර ජීවිතයක්. නැත්නම් ජීවිතයේ උදේවරුේ මේ වගේ පිළිගන්නවා හැන්දා වෙනකොට කර්මය සහ කර්මඵලය තියෙනවා කියලා පිළිගන්නවා. අන්න ඒ වගේ දෙබිඩි ජීවිත ගත කරන කෙනෙකුට සදාචාරාත්මක ජීවත් වෙන වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම දුෂ්චරිත නොකර සුචරිත පැත්තට ජීවත් වෙනකොට ඒ කෙනාට ලැබෙන සාන්තියත් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම දුෂ්චරිත වශයෙන් කරනකොට තියෙන වෙහෙසත් අතර හොතර සැලකිල්ලෙන් බලන්නේ කියලා බුදුජානන්සේ සඳහන් කරනවා. බැලුවොත් එහෙම ඒ කෙනාට මේක අත්හදා බලා ගන්න පුළුවන් මැරෙන්න ඉස්සෙල්ලා. දැන් අපි දන්න විදිහට කර්මේ සහ කර්මඵලේ බලන්න මැරෙන්න ඉපයි. හරි නිවන් දකින්නත් උග දෙනෙක් ඉන්නවනේ නිවන් දැකීවා කියලා බෝඩ් එක ගන්න මැරුණට පස්සේනේ. ඒක බුරුම රටේ තද බල හිණාවක් ලෝකෙට තියෙන ලංකාවේ එකයි වෙන්න ඕනේ නිවන් දකින්න මැරෙන්න ඕනේ. මැරිච්ච ගමන් නිවන් සප ලැබේවා කියලා බෝඩ් එකක් දාන්න. එසා කාට හරි කෝ නිවන් සප ලැබියන් කියලා මැරියන් කියන එක තමයි. ලංකාවේ. ඉතින් මහසිසඩෝ ඇවිල්ලා ඉඳලා තියෙන අවුරුදු දෙක තුනක් ගිහිල්ලා බුරුම රටේ කියලා තියෙනවා නිවන ලංකාවේ කංකුම් වගේ. හරිම ලාභයි. එකයි කෙරෙන්න ඕනේ මැරෙන්න ඕනේ. මැරුණාට පස්සේ කොයි ජඩයටත් බෝඩ් එකක් වැටෙනවා. උපාසකම්ම කියලා නමකුත් වෙනවා. උපාසක මහත්තයයි කියලා ඒක ලියවල නිවන් සප්ලයි බේවා කියලා හම්බ වෙනවා. ඒ නිසා මරණයෙන් එහාට කොහොමඩක්වත් දාලා තිබ්බේ. මේ පහුගිය අවුරුදු 30 40 තමයි මේ පොඩ්ඩක් පොඩ්ඩක් ඔය ටිකන් උත්සාහ කළා බලන්න මේ ජීවිතයේදීම යමක් කරන්න. ඒ වගේම සමා කර්මේ සහ කර්මඵලයත් දහලා තිබුණේ එහා පැත්තට. ඒකට හේතුකුත් තියෙනවා. මොකද සර්වචාන්සේ දේශනා කළා තියෙනවා දහන කුසලය අත්දකින්න මරණයට පස්සේ හත් ගුණයක් ආනිසංස තියෙනවා. ඒකල එක් ගුණයක් මෙහිදී බලන්න පුළුවන් කියලා. සීල කුසලයේදී තමන්ගේ හිතේ තියෙන බය නැතිවීම සතරාකාර බය නැතිවීම මේ ජීවිතේම අත්දකින්න පුළුවන් දාණයට වැඩිය. භාවනාවේදී අකාලිකයි කරනකොටම ප්‍රතිඵල. ඉතින් මේ තුනෙන් ලාංකික වැඩියෙන් කරන දන් දෙන එක විතරයි. සිල්ලකින් වැඩිය ගණන් ගන්න යන්නේ භාවනාව නොකර තැරලා තිනවා. මොකද අර පුරුදු කරලා තියෙන විදිහට ලබන ආත්මේ ලබන බුදුන් ඊගාව ආත්මේ වැඩ තියෙන්නේ දැන් නැහැ. ඒ කියන්නේ කර්මේ සකන් වල පිළිගත්තත් එහි තියෙන පටලැවිල්ලක් මම මේ විතර කරන්න හදන්නේ. ඒ නිසා බුරුම රට hina වෙනවා. ලාංකිකයට මේ තියෙන විකාරේ නිවන් ලැබෙන්න නම් මැරෙන්න ඕනේ. නිවන මරණයෙන් එහා පැත්තට දාලා. කර්මය සහ කර්මවලත් එහා පැත්තට දාලා. දැන් මේ අපන්නක ප්‍රතිපදාව බුදුරජාණන්සේ මේක අත්හදා බලන ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා එලොක් මෙලොක් ඇතම අවෙක් ඇත පියක් නැත පියෙක් ඇත කර්ම සහ කර්මඵලයේ ඇත කියලා කියනවා නම් ඒක නා Taman කියන කරන හිතන දේවල් පිළිබඳ වග වෙනවා. එහෙම නැත්තම් තමයි මොනවා කෙරුවත් හිතනවා മന്ത്രിතුමාගේ ලියුමක් తీරන ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙනම් අල්ලසක් දීලා මොනවා හරි කරගන්න පුළුවන්. එතෙන් දෙයයන් පූජා වට්ටියක් දීලා වැඩේ ෂේප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝධි පූජාවක් තියලා දවස් 30න් පිසු කෙලියර කමන්නේ හැන්දෑවට බෝධි පූජාවක් තියලා වැඩේ කරගන්න පුළුවන් කියලා වගේ මේ අතරමැදත් පටලවිල්ලක් තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි දුරස්ත දැනීමක් නිතාම සමීපෝ මේ කොහෙලා බලන ක්‍රමයක් හම්බ වෙනවා භාවනා කරනකොට. ඒ දානේදී දීපු දේ ආනිසංස ලැබෙන හැටි, සීලේදී ආනිසංස ලැබෙන හැටි, භාවනාදී ආනිසංස ලැබෙන හැටි කියලා ගිහියට ක්‍රම තුනක් තියෙනවා මේ කර්මේ සහ කර්මඵලේ පරීක්ෂා කරන්න. පැවිද්දට තියෙනවා දාන සීල භාවනා කියලා තුනක්. ගිහි ප්‍රතිපදාට කියන්නේ ගිහි ප්‍රතිපදා දාන සීල භාවනා පැවිද්දට තියෙන සීල සමාධි ප්‍රඥා. ඉතින් මේ ක්‍රම දෙකෙන් පැවිද්දන් සහ ගිහියන් අතර තියෙන ක්‍රම දෙකෙන් සීල සමාධි ප්‍රඥා කරන එකනට මේ පුදුරචාන්නාසේ කියන එක උරගා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ගිහි දාන සීල භාවනාවට වැඩිය. ඉතින් ඒකෙදි පළවෙනි ක්‍රමේ තමයි අපිට දැක් ගන්න හම්බ වෙන්නේ යම් කිසි කෙනෙක් කර්මේ සහ කර්මපොලේ තියෙනවා. මේකට කියනවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් කම්ම සම්මෝහයක් තියෙනවා. මේ ලෝකේ බන්නකොට හොඳ කෙරුවත් නරක කෙරුවත් මිනිසුන්ට හම්බෙන මනසට හම්බෙන්නේ නැති මිනිහට නෑ. හොඳ කෙරුවයි කියලා ඔච්චර ලොකු කැපිපේන ආනිසංශයක් නෑ. ඒ නිසා වරකේ කර්මේ සහ කර්ම ඵලෙ පිළිගන්න වරක පිළිගන්නේ නෑ. කම්ම සම්මෝහයක් තියෙනවා. ඒක කම්ම සම්මෝහයේ තියෙන යුගයක කාලයක විතරයි මේ භෞතික දියුණුවට මිනිසු පෙළඹෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ සැප කියලා කියන්නේ බාහිර සුඛෝපභෝගී වස්තු. එතකොට තමන්ගේ කය වචනේ හිත හදාගන්න එක නෙවෙයි. සීල සමාධි ප්‍රඥා වශයෙන් හික්මීම නෙවෙයි මේ බාහිර ලෝකේ දඟටම. ඉතින් ඒක නිසා අපි උදේ සඳ උදේ අමුඩේ ගහගත්තාම චිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවා. ඒ හම්බ කරන වෙලාවේ කරුණා සීතල හදයන් කිව්වට මොකද මරාණ කාගෙන හැදියන් කියලා තමයි ඒ වෙලාවේ වැඩ යන්නේ. ඒ වෙලාවේදී අර මෙව බලන්න යන්නේ නැහැ. ඒලා කීයක් හරි කුට්ටියක් කඩා ගන්න හදනවා, ඌරගෙන කණ්ඩ හදනවා. පරිසරයේ කෙලසුණත් කමක් නැහැ, චිත්ත දූෂණේ වුණත් කමක් නැහැ, දරුවන්ට කිව්වත් කමක් නැහැ, නැසත් කමක් නැහැ. ඒ කාලේ වැඩ කරලා ඊට පස්සේ සෙන්සුදාදා ඉද්දේ පන්තල් යනවා. පුළුවන් තරම් ආගමන කුළු ජීවිත ගත කරන්න හදනවා. ඉතින් මෙතන තියෙන දෙගිඩි දෙගිඩියාවේ මේ දෙපිඩි ජීවිතේ හොඳක් තියෙනවා. Tamande එතකොට අර අදහන් නැතුව වැඩ කරන වෙලාව සහ අදහමින් වැඩ කරන වෙලාවේදී මේක අත්දකින්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා බැලුවොත් දල වශයෙන් කියන්න පුළුවන් මේ කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත නොතක කර්මේසා කනපලේ නොතක අපි දුවන දිවිල්ලක් තියෙනවානේ ඒක මේ අඹාගෙන යන ගමනක් ඒ අඹාගෙන යන ගමනේදී තියෙන ආතතිය එහෙම නැත්නම් මානසික පීඩාව එහෙම නැත්නම් අසහනයක් ඒ කර්මයක් සහ කර්මඵලයක් තියෙනවා කියලා තකාට හරි දානයක් දෙනවා සීලයක් රකින්නවා කියනකොට තියෙන සාන්තියක් දෙක අත්දැකීමේදී මෙලෝ වශයෙන්ම කරන්න පුළුවන් එකක්. ඒ නිසා ප්‍රතිපදාවේ ඉදිරියට යනවනම් කෙනෙක් එයාට තමන්ට තියෙන අසහනය අඩවීම ආතතිය අඩවීම පරිලාහයේ අඩුවීම, දරතේ අඩුවීම තමයි මනින්න තියෙන දේ. භවනා දියුණු වෙනවද? මම බුද්ධ ශාසනය ඉදිරියට යනවද? කෙලෙස් අඩු වෙනවද කියලා දැනගන්න තියෙන්නේ තමන් හරි තාම දැඩි ආතතික ජීවිතයක් ගත කරපු කෙනාට අනායාසයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් තැනකට එනවා. ඉතින් මේක Tamanටයි තේරෙන්නේ වෙන කාටවත් තේරෙන්නේ නැහැ. කේපේන බැලුවට අහුවෙන්නේ නැහැ. හීන පලාපල බැලුවට අහුවෙන්නේ නැහැ. එnde ende ende ende දවසේ Taman කොයි වැඩේ කරනකොටද නැත්නම් කොයි පැයේද කොයි තැනේදීද කොයි කෙනා ඉදිරි පිටදීද මම සහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොතනදීද මම දැඩි වෙලා ගිරිය පුප්පගෙන හොම්බ දික් කරගෙන එන වැඩිච්ච තෝම් පිටිනියක් වගේ මූණ හදාගෙන වැඩ කරන්නේ ඉතින් ඕක දැනගන්න බුද්ධඝම වෙන්න ඕනේ ඒක පොඩි ළමයට උනත් තේරෙනවා. දීමාපියෝගේ මූණ බලනකොට පොඩි එකාට හොඳට තේරෙනවා මේ අම්මල තාත්තලා මොකද්ද කරන්නේ කියලා. එදෙන නිතරම රණ්ඩු, නිතරම පරස්පර විරෝධී. ඉතින් ඒක වෙනකොට පොඩි දරුවගේ මොළේ නරක වෙලා ඉවරයි. ඉතින් ඒ දරුවා වෙනුවෙන් රණ්ඩු කරන්න තමයි හදන්න තමයි මේ අම්මල තාත්තලා ගහගන්නේ. නේද පොඩි එකා හිටනකොට කොච්චර හොඳද? සාමින් නොකානෝ බී ජීවත් වුණත් කියලා. ඉතින් ඒක දෙමාපියන්ට තේරෙන්නේ නැති මොකද අර පොඩි කාකව විවර්තමානකේ නෙවෙයි ප්‍රශ්න දිහා බලන්නේ. ඒගොල්ලෝ දැඩි ආතතිකර තත්වයක තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දුස්චරිත අතහැරලා සුචරිතටපත් වෙලා ඒ කෙනාට මේ ජීවිතේදීම ලබන්න පුළුවන් ඒ සාන්තිකර తত্ত্বය දකින්න පුළුවන් වෙන්නේ මොකද නරක වැඩක් කෙරුවොත් ඒ අසහනය එතනදී වෙනවා. හොඳ වැඩක් කෙරුවොත් ඒකේගෙන සාන්තිය එතනින් එන පහදිච්ච ගතිය ඒවට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ පාසාదిక ප්‍රසාදවත් ගතිය පෙර දැක්මක් තියෙනවා. ඉස්සරහට යනකොට තේිනවා මේකෙන් එන්න එන්න එන්න ප්‍රශ්න අඩු වෙනවා කියලා. අන්න මෙතනයි මං ඉන්න ඕන තැන කියලා යාට එතනදීම තේරෙන ගතියක් තියෙනවා. ඒකට කුසලතා කියලා කියනවා. යම් විදියකට ආතතිකර තත්වයක් එනවනම් අට්ඨියති හරායති jigucchati කියලා වචන තුනක් බුදුරජාණන් සඳහන් කරනවා. එතන වසන්න බෑ. එතන දකින්නකොට එපා වෙන ගතියක් එනවා. මහා මේ මිනිවරතනක් වගේ වදකාගාරයක් වගේ දැනීමක් එනවා. මහ දුකක්. jigutsaවක් පිළිකුලක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක ආගමෙන් එන එක නෙවෙයි මනුස්ස මනසේ තියෙන අපේ පරිණාමයේදී ආපු දෙයක්. සාන්තිකර විවේක තැනකට තියෙනවනේ මිනිස්සු කැමති. අනික් තැන් වල සල්ලි අම්බ කරන්න කරනවා. ලෝකෙට පරකාශයට කරනකොට එතනදීම තේරෙනවා මේක නිකන් වදකාගාරයකට ගියා වගේ. මේක හරිම ලැජ්ජිත තැනක්. මේක හරි දුක්ඛිත තැනක් කියලා මෙන්න මේ දැනුම එන්න හේතුව එයාගේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් කර්මේ සහ කර්මඵලයේ තිබුණත් නැතත් අපි මනසෙම තියෙනවා මනුස්ස මනසෙම තියෙනවා ඊට දුන්නොත් හොඳ විවෘත මනසකින් බැලුවොත් මේක හොඳ පැත්තටයි අදින්නේ නරක පැත්තට අදින්නේ ඊට தত্ত্বගත කෙරුවොත් විතරයි කවුරු හරි අවිලා අපේ මොලේට ඒ විස බීජය දාන්න ඕනේ දැම්මට පස්සේ තමයි මනුස්සයා සතෙක් මරන්න හෝ හොරකමකට හෝ එහෙම නැත්තම් කියනවා නම් කාමීත්‍යාචාරයට කියන කාය දුස්චර්යයකට නැත්නම් බොරු කියලා මේ සත්‍යන පරිසවචිකන හතරට යන්නේ අපේ හිත දූෂණය වෙච්චාම විතරයි. දූෂණය වෙන්නේ නැති හිතේ එහෙම එකක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ අවුරුදු 6 විතර වෙන්නේ ඉස්සෙල්ලා ළමයෙකුට බොරු කීමේ ආසාවක් කියලා මේ සත්‍යන පරිසවචන කියන එකක් ඇත්තෙම නැහැ. සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය ඇත්තේ නැහැ. ඒ මට්ටමටපත් වෙලත් නැහැ. වැඩි වෙයිපත් වුණාට පස්සේ තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි මේ ගතිය මිනිස්යා ස්වභාවයෙන් හොඳයි පරිසරය නිසා කෙලසෙනවයි කියන එක බුදුජානනාංශය සඳහන් කරලා තියෙන්නේ පබස්සරමි දම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට මහණෙනි මේ හිත ස්වභාවයෙන් හොඳයි ඒක මේ ප්‍රභාසර හිතක් හැම කෙනාටම තියෙන මේ ඇසුර නිසා මේ සමාජ ඇසුර නිසා ඔළුවට වැටිච්ච ආගන්තුක උපක්ලේශ වර්ගයක් පිට තියෙනවා පොඩි පොහම තුනි තට්ටුවක්. ඒ තට්ටුව නිසා අර මලකඩ කාලා අර දිෂ්නේ නෑ දැන්. තෙද නෑ. පේන්න තියෙන්නේ ආගන්තුක උපක්ලේශ. ඉතින් මේක දන්නේ නැති කෙනා ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. අසුතවත් පුතඥය හිතන්නේ අර පිට තියෙන මලකඩ ටික විතරයි දකින්නේ. ඇතුලේ manussකම පේන්නේ. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳ බව දන්නෙත් නැහැ. මගෙත් ඇතුළට ගියොත් විපස්සනා කරලා බැලුවොත් ඇතුළේ තියෙන හොඳ පැත්තක් කියලා දන්නේ. එහෙම දන්නේ නැති කෙනාට භාවනාවක් හරියන්නේ නැහැ. එයා කරන්නේ භාවනාව පෙරදිච්ච මනසකින්නේ. වැරදිච්ච මනසකින්. පේන්නේ මේ කෙලසිච්ච හිතක් මගේ හිත කවදාකවත් හදන්න බෑ. මේ කාමයේ කියන එක අපිට කවදාකවත් ගෙවම් කරන්න බෑ. මේ නම් මේ ලෝකයාම අහුවෙලා තියෙන්නේ. මං විතරක් කොහොමද ගෙවම් කරන්න කියලා ඒක පිළිබඳව මන් දොත්සහයි හැඟීමක්. අන්නේ මන් දොත්සහයි හැඟීමෙන් කටයුතු කරන්න ගත්තොත් කවදාකවත් ගමන කෙලවර කරන්න බෑ සතුටින්. නමුත් බණක් අහලා චින්තාමය ඥාණයට වද්දාගත්තොත් මගේ තියෙනවා තමයි නපුරු නරක ක්‍රියා වචන හිතවිලි නමුත් ඒක මට ආගන්තුක දෙයක් මගේ ප්‍රകൃතිය හොඳයි මගේ ප්‍රകൃතිය මනුස්ස ආගන්තුක දේ මේ උරග ලේ පිට සත්තු කන පරිණාමයේදී අපි පහු කරන ආපු යුග ටිකක් පිට තියෙන්නේ අන්නේ බව දැනගෙන මම මේ පිටින් ආපු කෙලස් ටික අයින් කරන්න ඕනේ මට අයිති නැද්දී අයින් කළා මගේ ප්‍රകൃතියට යන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් ඒක නා භාවනා දිහා බලන්නේ විනෝදාංශයක් විදිහට වගේ මඩවලක ගවරවලක වැටිච්ච එක්කෙනෙක් ගොඩ ඇවිල්ලා පිරිසුදු අතරින් හේවදා ගත්තට පස්සේ ආයෙ මඩ ගහ ගන්න කැමති නැතුවා වගේ ඒ කෙනාගේ තියෙනවා තමන්ගේ යහ ගති ටික මනුස්ස ගති ටික මතු කර ගන්න ඕන. ඒක මේ අලුතින් උපයන තියෙන දෙයක් නේක ස්වභාවයි. ආනේ සඳහා කටයුතු කරන එකට භාවනා හරියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ එක නැත්තම් අපි පසුගිය දවස්වල විනය සාකච්ඡාදී මතු කරගත්ත සම්පජාන මුසාවාදී පාචිත්‍යයන් කියලා භික්ෂුන් වහන්සේලාට තියෙනවා විනය ශික්ෂාපදයක් දැන දැන බොරු කීමේ වැවැත්තක් සිද්ධ වෙනවා. කියන්නේ අපේ තුන්වෙනි ශික්ෂා මේ හතරවෙනි ශික්ෂාපදේ. බොරු කියන්න එපා. බොරු කිව්වම ශික්ෂාවට හොඳ නැහැ කියනවා. ඒකේ විස්තර දෙන්න ගියාම ඉතින් සරුවචනාංශය ආය මොනම අඩුවක්වත් නැහැ ඔක්කොම සුද්ධ කරනවා. බොරුවක් කියනකොට බුද්ධජනසේ සඳහන් කළ තිනවා විනිදාය කන්තිං විනිදාය දිට්ඨිං විනිදාය රුචිං විනිදාය ගතිං කියලා. බොරුවක් කියන්නේ Tamange ස්වභාවය කඩාගෙන ගිහිල්ලා. තමන්ගේ ප්‍රകൃතිය ලබ්ධිය කඩාගෙන ගිහලා තමයි බොරුව කියන්නේ වාසියට. විනිදාය කන්තිං තමන් කැමැත්තෙන් නෙවෙයි බොරුව කියන්නේ. අමෝරාවෙන්. විනිදාය ගතින් තමන්ගේ ස්වභාවික ගතිය කියන්නේ විඳා භාවං අදහසට නෙවෙයි. ඒ වෙලාවේ හැටියට බොරුව කියනවා. ඒ නිසා බොරුවක් කියනකොට පැංගිටි විශ්ව වී තමයි බොරු කියන්නේ. ස්වභාවයේ බොරු කියමන නෙවෙයි. දැන් අපිට වෙලා තියෙන බොරු කියලා කියලා කියලා පුරුදු වෙලා ස්වභාවය කියනකොට නිකන් පැංගිරි විසි වෙනවා. බොරුව කියනකොට තොලේ කටි ගෑවෙ නැතුව බොරු කියනවත් ප්‍රകൃතිය බොරු කියන ගතියක් නෙවෙයි මනුස්සයගේ තියෙන්නේ. අන්න ඒ වගේ භාවනා කරන යෝගාවචරයට මේ කර්මේ සහ කර්මඵලය අපි උදෙත් කතා කරා අපේ ධර්ම සාකච්ඡා වෙලාවේ ඕනෙම කර්මයක් අහෝසි කරලා සතිය ඉස්මතු කරගෙන භාවනා තෙද අත්දකින්න පුළුවන් තැනක් වෙනවා. දැන් අපි ඉස්සලා කතා කරුතේම සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාර කියන කාය කර්මත් බොරුව කේලම හිස්වචන පරිසවචන කියන වචී කර්මත් අපි හිතමු తాවකාලිකව නතර කරගත්තයි කියලා අපි දැන් මේ වගේ තැනට ආපුවම මෙහි අමාරු වෙන්නේ සතෙක් මරන්න. මෙහි හදලා තියෙන විදිහට සත්තු නැහැ. දැන් මේ වගේ පරිසරයට ආවම සත්‍යෙක මැරීම කරගන්න වෙලාවක් නැහැ කට්ටියට. බොරු මේ හොරකමක් කරගන්න ඒත් වෙලාවක් නැහැ. කාමීත්‍යාචාරයත් ඕන්නම් කරතැයි මුල්ලකට ගිහිලා අමාරුයි. එයා නිසන් වලට ආවම මම බලනවා කවුරු හරි එහෙම මෙහෙම ළමයි එහෙම හදිසියව තම්බ වෙනවද කියලා. කරන්න ඕන්නම් කරතැයි බෑ කියන්න බෑ. අමාරුයි. ඒ තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. බොරුව කේලම ඉස්සජන පරිසෝචෙන් තියා වචනයක් කතා කරන්න එපයි කියනවා. ඉතින් මම තුනට එන්නම් කිව්වා. අහනකොට එක්කෙනෙක් කියනවා සාංශ කට්ටිය උඩටලා ඔබ වහන්සේ එනකන් කතා කර කර ඉන්නවා කියලා. මං බලාපොරොත්තු වෙන කතා නොකර ඉඳී කියලා. ඉතින් කතා කරනවා. ඒ කියන්නේ බොරු කියලා මෙහි සත්‍යන පරිස වචන කොහොමඩක්වත් වෙන්නේ බෑනේ කතා නොකර ඉන්නවනේ. ඉතින් ඒකට පරිසරය හදලා තියෙනවා. අපි ඒ තියෙද්දි මේක කඩන හැටි බලන්න. ඒක නෙමෙයි ප්‍රകൃතිය. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ වගේ මධ්‍යස්ථාන දාපම සත්‍යයක් බලන්න අවස්ථාවක් නැතු වෙනවා. අපට හොරකම් කරන්න අවස්ථාවක් නැතු වෙනවා. කාමීත්‍යාචරණට අවස්ථාවක් නැතු වෙනවා. බොරුව කේලම හිස්වචන පරිසවචන සම්පප්පලාප කතා කරන විවස්ථා කැඩීමක් වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අපි හිතමු එහෙම නෑ. එයා විලා සමාජය සුරක් නෑ. පැත්ත කරලා තමන්ගේ භාවනාවක් කරගෙන ඉන්නවා. අන්න එහෙම ඉඳලා අද අපි ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලදී තිබුණ විදිහට එයින් භාවනා කරනකොට පිටින් එන අරමුණක් යම් විදියකට අපිට එක්කෝ මූල කර්මස්ථානේ දාන්නෝ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න බව දැනෙනවා එහෙම ඉන්නලාදී හිතවිල්ලක් එනවයි කියලා හිතන්න මට හිතවිල්ලක් එනවා ඉතින් හිතවිල්ලක් එනකොටම හිත හිතට අවස්ථා තුනක් තියෙනවා දැන් මූල කර්මස්ථානේ තියෙනවා. අපි ගමු ආනාපානයි කියලා නමක් පදාමුකෝ. මම ඉඳගෙන ඉන්න බවක් දන්නවා. හිතවිල්ලකුත් තියෙනවා. දැන් කෝකටද හිත යන්නේ? නිදර්ශනයක් වශයෙන් එකවරේ තුනක් තියෙනවා. විකල්ප තුනක් තියෙනකොට කොයි එකටද හිත යන්නේ කියලා බැලුවොත් එලිපැත්තේ ඉන්න බලලා ගෙට පණිද එළියට පණිද කියන්න බෑනේ. අපි නිකමෙන්ට කියන එලිපැත්තේ ඉන්න බලලා වගේ කියලා මේ හිතත් ඒ වගේ. දැන් ওই හිතට සදාචාරත්ව වගවීමක් තියෙනවා නම් යන්න ඕනේ ආනාපානෙටනේ. එහෙම නැත්තම් මැද ඉන්න ඕන නම් කයටනේ. නමුත් මේ දැන් පැදුරටත් නොකිය ගිහිල්ලානේ දැන්. හිතවිල්ලකට ගිහිල්ලා. දැන් හිතවිල්ලකට ගිය ගමන්ම Tamanට කවුරුත් කියලා දීලා නෙවෙයිනේ හිතෙනවනේ දැන් මේ ඉන්නේ අනාරක්ෂිත තැනක. අගෝචර භූමියක මට ගැලපෙන්නේ නැතනක කියලා ඒ දැනෙන දැනීම මේ බයලජ්‍ය දෙකේම සූක්ෂම අවස්ථාවක් නේ. නික්ලේශී තනක් තිබියදී නිර්මල තනක් තිබියදී ക്ഷേම භූමියක් තියේදී හිත දැනට ගිහිල්ලා අගෝචර භූමියට අනාරක්ෂිත තැනකට කෙලසෙන තැනකට ගිහිල්ලා. ආන්නීම ගිය ගමන් මේ අරමුණ තබා ඉඳගෙන ඉන්න ඉරියව්ව තබා අපේ හිත නැත්නම් මගේ හිත මේ වෙලාවේ හිතවිල්ලකට ගියා කියනකොට ඒ කෙනාට එතනදීම පරෝපදේශ රහිතව තේරෙනවා මෙතන මෙච්චර විවේකතනක් හදලා දීලා තියේදී ආරක්ෂකනක් නිර්මල තනක් හදලා දීලා තියේදී හිත දැන් මෙතෙන්ට ගියා. කෙලෙසයිත තැනකට ගියයි කියලා ඒ දැනගන්න දැනීමේ ඥාන පිරිමි ගතියක් තියනවාද කියලා බලන්න. මගේ හිත මේ තිබිය යුතු ආරක්ෂක තැනදී නරක තැනට ගියයි කියන එකේ ළමා ගතියක්, තරුණ ගතියක්, වයසක ගතියක් තියනවාද බලන්න. ඒ අඳුනා ගැනීමදී පොහසත් දුප්පත් ભેදයක් තියෙනවද බලන්න. ඒ අඳුනා ගැනීමදී පැවිදි උපවිදි ભેදයක් තියෙනවද බලන්න. ඒ අඳුනා ගැනීමේ බෞද්ධකමක් අබෞද්ධකමක් තියෙනවද බලන්න අපන්නක ගතියක් නේ තියෙන්නේ. අරමුණු තුන හතරක් දුන්නාම එයා යන්නේ කෙලෙස් අරමුණටද ගෝචර භූමියටද අගෝචර භූමියටද කියලා හිත වග වෙන්නේ නමුත් ඒ බව පැහැදිලි තැනක් තියේදී නිර්මල තැනක් තියේදී නික්ලේශී තැනක් තිබියේදී මේ කෙලෙස් සහිත තැනකට ගියා කියන එක දැනගැනීමේ ශක්තියේ බුදුහාමුදුරණ සහ අපේ අතර වෙනසක් තියෙනවයි කියලා හිතනවා. ඒක වෙනසක් නෑ. අවස්ථා දෙකම දුන්නට පස්සේ පිරිසුද්ධ නැයි නික්ලේශී තන ක්ලේශතන සනති බෑම ක්ලේශෙන් ගිහිල්ලා ඒක නෙවෙයි ප්‍රශ්නේ ගිය බව දැනගන්නේ කි. ඉතින් අපි වෙන්නේ ගිය බව දැනගත්තත් පශ්චාත්තාප වෙන එකනේ. එතකොට බෑනේ අපිට ගොඩ ගන්න විදියක් නැහැනේ. පශ්චාත්තාප නොවි මේක දැනුමක් කරගත්තා නම් මගේ හිතට මෙච්චර නිර්මල තනක් අපි සිල් රැකලා සුබෝදාරාමයට ඇවිල්ලා කමටහන් දීලා පුරුදු කරලා ආනපන දීලා තියෙනවා දන්නවා. ඒ වෙනත් ඉඳගෙන ඉන්න කයේ ඉන්න කියන නැත්නම් සක්මනට කයේ ඉන්න කියන වම දකුණේ ඉන්න කියන. ඒ තියෙති හිත දැන් ගිහිල්ලා. ඉතින් අන්නේ ගිය වෙලාවෙම යම් කිසි කෙනෙකුට දැනගන්න පුළුවන් නම් මේ තරම් ගෝචර රජ්‍යත්ව භූමියක් දීලා තියෙද්දි ශාසනයක් තියෙද්දි අරමුණක් තියේදී නිමිත්තක් තියේදී මේ පිටතැනකට ගියා. අන්නේ පිටතැනට ගිය බව දැනගන්න පුළුවන්කම තමයි මම මෙතෙක් භාවනා කරලා බුදු ලොකුම ලාභේ. පිටතැනකට ගියා දැනගත්තනම් හිත කලබල වෙන්නේ නැතුව දැනගත්තනම් එයාට පොඩි අවස්ථාවක් තියෙනවා. නැවතත් ඔය කොච්චර හිතවිල්ලකට ගියත් ආපහු තමන්ගේ අර නික්ලිෂි තැන්න ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. යම් විදිහකට හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත්ලා ගන්න බැරුව ගිහිල්ලා අර හිතවිලි දිගේ හෝ ඒකට ඇති වෙච්ච ද්වේෂය දිගේ අපි කසාගෙන යනවා. ඒ නිසා පිට ගියාට කිසි දෙයකටපත් නොවි මගේ හිත පිට ගියා මම දැන් හිත පිට ගිය බව දන්නවා කලබල වෙන්න එපා කලබල වුණොත් අරමුණේ හිත තියාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කලබල වෙලා පශ්චාත්තාප වුණා නම් අර හිතවිල්ලක් ආව පශ්චාත්තාප වුණා පශ්චාත්තාප නිසා ප්‍රමාදයට වැටලා හිතවිලි රැයන දිගේ ගසගෙන යනවා ඒක නිසා ආපහු ගන්න පුළුවන්කමක් තියෙනවනම් එතන මේ තියෙන බයලජ්‍ය දෙක සීලේ හා සමාන බයලජ්‍යාවක් නෙවෙයි මේ කතා කරන්නේ එතන මේ පවට බයක් සහ ලැජ්ජාවක් තියෙන එක සමාධිමය අවස්ථා සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. සීල ශික්ෂාවෙන් ඇවිල්ලා සතුම් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යචාරය කරන්නේ බොරු කේලම ඉස්සචන පරිසවචන නැහැ. සීල ශික්ෂාවට හිතේ හිතවිලියනේ ගණන් ගන්න බෑ. අරකින් පසුබිම සකස් කරගෙන වාඩි වෙලා තමන් දන්නවා පැහැදිලිව මෙතන හිත ලැබිය යුත්තේ අඩු ගානේ මූල ධර්ම වශයෙන්. හරි ගිහිල්ලක් තියෙනවා. ඒ තියෙද්දි පැදුරටත් නොකිය ඔන්න හිතවිල්ලකට පැනනවා. ඔන්න සද්දයකට පැන්න. ආන්නේ වෙලාවේදී අන්න ඒක දැනගන්න පුළුවන් ගතිය කියන එක සතියේම ආනිසංශයක් කියලා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ওই සීයේ බලමයි මේ කියන පොතේ ලියලා තියෙනවා. ඒ ආනිසංශේ manussත්වයට එක්ක ඔක්කොටම ලැබිලා තියෙනවා. ඒක මේ පන්සලට ගිහලා පහන් පෝසාපත් කරලා ගන්න එකක් මල් පූජා කරලා ගන්න එකක්වත් නෙවෙයි. අන්න ඒ බවට බයලජ්‍ය දෙක assume මට්ටමට කෙලෙස් මට්ටම නෙවෙයි සතුම් මරණ මට්ටම නෙවෙයි හිත පිට ගියාකට ශබ්දයකට හිත කැළඹුණාට වේදනාවට හිත කැළඹිච්ච ගමන් හිත පිට ගියා කියලා දන්නවනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන මේක සති සම්පජාඤ්ඤයේ තියෙන බවට සති සම්පජාඤ්ඤයේ ආනිසංශයක් බවට හොඳ ප්‍රසිද්ධ සාක්ෂියක් කියලා. ඒක නිසා සති සම්පජාඤ්ඤ සූත්‍රයේ අරුවචන්සේ සඳහන් කරනවා සති සම්පජාඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤං විප්පයුත්තස්ස හතුූපනිසං හෝති හිරොත්තප්පං සති සම්පජඤ්ඤේ නැති නන්නත්තර වෙච්ච හිතකට මේ හිත පිට ගියයි කියලා බයලජ්ජාවක් තබා ඒ බව ඇති වෙන පාදමක්වත් පදනමක්වත් නැති වෙනවා කියලා. නිසා හිත පිට යද්දී ගිය බව දැනගන්න පුළුවන්කම සති සම්පජඤ්ඤේ ආනිසංශයක් කියලා කියන්නේ මම මේ කතා කරන්නේ. නමුත් උඟ දෙනෙක් ඒ හිත පිට ගියාම ඒක සති සම්පජාඤ්ඤ ආනිසංසයක් විදිහට නෙවෙයි දකින්නේ සතියට අරියාදුවක් සතියට කරදරයක් මේක වෙන්නේ මොකද මෙච්චර සිල් රකින්න මට කියලා අර පිට ගියාම පිට ගිය බව දැනගත්ත ගතිය උත්තරයක් ඒක ප්‍රශ්නයක් කරගෙන ඔය කමඨාන් සුද්ධ කරනට නගන චෝදනාවලියේ එහෙම නැත්නම් ප්‍රශ්නාවලියේ හුඟ දෙනකොට මේ හිතේ මේ ලකුණ තේරුම් ගන්න බැරි මොකද මේකට මේ ඇති වෙන දැනුමට මේ ඇති වෙන බයලජ්ජාවට සලකන්න දන්නේ නැතිකම නිසා ඒ කෙනා පශ්චාත්තාප වෙලා කෙලෙස් ඇති කරගන්න. ඒ නිසා යම් කිසි තැනක අසුතවත් පුත්‍ජජනය කෙලෙස් ඇති කරගන්න ඕන නම් එතනමයි සුතවත් ආර්ය ශාවකයා නිවන් මාර්ගේ පාදගන්නේ. එකෙන්මයි. යම් කිසි කෙනෙක් කෙලෙස් උපදවා ගන්න තැනක් තියෙනවනම් ඒ කෙලෙස් උපදවා ගන්න තැනට ලෑස්තිලා ගිහිල්ලා කෙලෙස් උපදින හැටි යාන්ත්‍රණේ දකින්නේ කෙලෙස් උපදින්නේ ඉස්සෙල්ලා බයලජ්ජාව පහළ වෙනවා. බයලජ්ජාව හරහා ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙනවා. ඉන්ද්‍රිය සංවරය හරහා සීලයක් පහළ වෙනවා. සති සම්පජඤ්ඤයට තමයි ඔය සීලයෙන් එහාට ගිය සමාධි මට්ටමකදී තියෙන සියුම් බයලජ්ජා දෙක අහුවෙන්නේ හොඳට සතියෙන් බලන කෙනාට. අන්නේ කෙනාට තේරෙන පටන් අර ගන්නවා වෙනදනම් හිත පිට ගියාමට තරහක් නොදකින් කියලා ගතියක්. එහෙ නැත්නම් එපා වෙන ගතියක් පහළ වෙනවා. නමුත් දැන් මම දන්නවා අරමුණේ නෙවෙයි හිත පිට ගිහිල්ලා තියෙනවා. පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගන්න එක අරමුණේ අරමුණේ සතිය තියෙනවා කියලා දැනගන්නට වැඩිය ශ්‍රේෂ්ඨ කානිසංශයක් කියලා දැනගත්ත දවසේ තමයි භාවනා මාර්ගයට හිත වැටෙන්නේ. මම නැවතත් කියනවා ආනාපාන තියෙනකොට ආනාපාන කියලා දැනගන්නවා හරහා තමයි අපි සතිය වර්ණකා ගන්න. අර්ථකතන තියෙනවා. එහෙම ඉන්නකොට අරමුණෙන් පිට පයින්න ආනාපාන හිත පයින්නකොටම අපිට කේන්ති යනවනේ. නමුත් ඒතියදී අපි භාවනා කරලා කරලා දවසක යම් වෙලාවක ආනාපාන ඉන්නකොට ආනාපාන ඉන්නවා කියලා දැනගන්නකොට යම් සියුම් ප්‍රමෝදයක් හිතට එනවනේ දැන් භාවනා හරියයි කියලා. ඒ වගේම හිත පිට ගිය වෙලාවක තරහ නොවි දැන් මගේ හිත පිට තියෙන කියලා දැනගත්තාම ප්‍රමෝදයක් එනවා. ඒක කවදාකවත් ගන්න බෑ පිට පිට ගියාට තරහ වෙන කෙනාට. අන්නේ ප්‍රමෝදයේ ගත දවසේ ආට තේරේ දැන් සතිය සතිමත් බව විතරක් නෙමෙයි අසතියත් අඳුල්ලා දෙනවා. ඔය කොච්චර දැඟලුවත් හිත අසතියටපත් වෙනවම දැන් හරියට මේ දවල් එළියේ අසතිය දැක්කා වගේ Tamanට දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේ දැක ගන්නකොට තේරෙනවා වෙනදා නම් මේකට පශ්චාත්තාප වෙලා කෙලෙස් රැස් කර ගන්නවා දැන් මේ හිත මේ අරමුණ තියෙද්දි එන සද්දෙට පණින්නේ මොකද? අරමුණ නීරසයි, සද්දේ රසයි. අර තම හිතවිල්ලක් එනවනම් අරමුණ නීරසයි, හිතවිල්ල රසයි. ඉතින් ඒ නිසා දැන් අරමුණෙහි එපා වීම පහළ වෙච්ච නිසා අරමුණේ අකමැත්ත පහළ වෙච්ච නිසා ඒ කෙනා එලිපත්තේ ඉන්න බලලා වගේ එන දේෙන් කොයි එක ගණීද කියලා කියන්න බෑ. ආන්න මේ ගතිය හිතේ ඥාන පිරිමකමක් නැතුව හැම කෙනාගේම තියෙනවා. ඒක හිතේ තියෙන රාගයට කැමැති විරාගයට අකමැති. එකම අරමුණ බොහෝ වෙලා බලනකොට ඒ අරමුණ කෙරේ විරාගය පහළ වෙනවා. අරමුණේ නීරසකම පහළ වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. අන්නේ විදිහට ඉන්න වෙලාවේදී ඒ හිත මොන අරමුණක් පිටින් ආවත් ඊට වඩා රසවත් විදිහට රාඛාම දනවන විදිහට රාගේ දනවන විදිහට ඇදිලා යන නිසා තමයි මේ හැරදාලා යන්නේ නික්ලේශී අරමුණක් කියන එකවත් මතක නැති වෙනවා. ඇදිලා යන්නේ කාම අරමුණ කියලා මතක මතක තන්නේ නැතුව ගිහිල්ලා ඊට පස්සේ Tamanටම චෝදනා කරගන්නවා මේ හිතවිලක් ආවා හිතවිල්ලට හිත පිට ගියා මේක මගේ භාවනා කැඩුනා මේ නිසා මට භාවනා කරගන්න බෑ කියලා අපි නිදහසට කරනව හදනවා වෙනුවට එහෙම යන ගතිය යද්දිම දැනගත්තොත් ලේ පිට අත්පනා අපිට අල්ලගන්න පුළුවන් ගතිය මේක ගියාත්මේ අපි මේ සෙල්ලම කරලා නැහැ. අදයි පටන් අරගත්තේ. අදයි අල්ලගන්න හදන්නේ. අල්ලගත්ත දවසේ තේරෙයි ඒ ගිය හිත පිට යාමට හේතු කරන සද්ද වේදනා වගේ දේවල් කෙලස් බවටපත් වෙන්නේ ඒකට ද්වේෂය තරහ වුණොත් විතරයි. නමුත් ගිය බව දැනගෙන තබන්න පුළුවන් නම් ආපහු හිටපු අරමුණට බංගිනම් තියාගන්න මූල කර්මස්ථානේ එයාට අර හිත පිට යෑමෙන් වෙන අකුසලය කෙලසීම නතර කර ගන්න පුළුවන්. ඒකට කියනවා හිත පිට යෑමෙන් වෙන පව් අහෝසි කරනවා කියන. සර්වචන්සේ සඳහන් කරලා තිනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාදිකටන මේතං අසංගතං විරන්තං උපපජ්ජති පාපක අකුසල ධම්මා තස්ස සංවරය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං Taman මේ භාවනාවක් කරන ඉන්නකොට නික්ලිෂී අරමුණක ඉන්නකොට ඇහැට රූපයක් වැටෙනවා. එහෙම නැත්නම් විඥාණය මේ කාය විඥාණය තුන එක පාට ඇහැට යනවා. ඇහැ රූප බලන්නේ පාටපත් වෙනවා. මේ බයලජ්ජාව පහළ වෙච්ච කෙනාට නම් තේරෙනවා දැන් මම මෙතෙක් හිටියේ නික්ලේශී අරමුණක දැන් නෝපන්න කුසල් ඉපදවීම සඳහා පොට පෑදිලා තියෙයි. මගේ හිත දැන් අසන් අසමජ්ජාති දෙයකට ගිහිල්ලා නොසන්ඩාල දෙයකට ගිහිල්ලා ඒ බව දැනගෙන ඒ පේන රූපේ ව්‍යංජනන ව්‍යංජන ගන්න නැතුව අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව මේකේ අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් මට කෙලෙස් උපදිනවා නෝබන් කෙලෙස් ආශයක් උපදිනවා ඒ වෙනුවට මට අර තිබුණු අරමුණට හිත ගත්තා මම නැවතත් ආරක්ෂක භූමියට යනවා කියලා එයාට පෙනිච්ච රූපේ අංගපසංග බලන්න යන්නේ ව්‍යංජනන ව්‍යංජන බලන්නේ නැතුව මොකද ඒක රසයි ඒ වෙනුවට අර තමන් පුරුදු කරගත්ත අරමුණට හිත ගැනීමෙන් ඒකේ නා නෝපන්න කුසල් නොයිපදවා සිටීමේ කලාව ඉගෙන ගන්න. එහෙම නොවුනනම් අපි භවනා නොකරන සතිය දන්නේ නැති කෙනෙක්ගේ කොයි වෙලාවෙට රූපෙට පණීද සද්දෙට පණීද ගන්ධට පණීද රසට පණීද කියන එක කියන්න බැරිකම පිස්සුවැදිච්ච වඳුරෙක්ගෙන් තමයි බුදුරජාන්සේ පෙන්ලා තියෙන්නේ. භාවනා කරන එකට දැන් මේ වඳුරා පණින දැන් පේනවා. පේනකොට එයාට තේරෙනවා පණින්නෙම මෙයා වැඩියෙන් කාම දනවන දෙයට. හිත කුපිත වෙන දෙයට. ඒ බව එතනදීම දන්න එක පාපයක් නෙවෙයි. ඒ බව දන්නේ ඒක විශාල ලාභයක්. දැනගත්තොත් විතරක් එයාව ආරක්ෂක භූමියට ගන්න පුළුවන්. හිතනවා නම් කවුරු හරි මේ ਸਰබලදාරි දෙයයන්ාන්සේ ඇවිල්ලා මම පාප භූමියෙන් ආරක්ෂක භූමියට ගෙනත් දායි කියලා. කවුරු හිතනවා සරුවච්චන්ාන්සේලා ගෙනත් දායි කියලා බුදුහාමර කෙනෙක්ක් දාපත් ඒක කරන්න බෑ. Taman දැනගන්න ඕනේ එලිපැත්තේ ඉන්න බල්ලා මෙහෙට පණීද මෙහෙට පණීද කියලා. ඒක හිතත් තාම අපන්නකෝ ඉන්නේ. පණී කොයි අතර පණීද නැ. තමනුත් යන්න ඕනේ තෙන්න. පූර්ණිකමණයකින් තොරව අන්න එතකොට Tamanට වැඩ ගන්න පුළුවන් සතියෙන් ඉන්නකොට වෙනදාට වඩා ඊටාම පුංචි ශබ්ද වලටත් හිත ඇවිස්සෙනවා. වෙනදාට වඩා නොදැනෙන හිතිවිලි පේන්න පටන් ගන්නවා. වෙනදාට වඩා පුංචි වේදනා පවා විශාලනේ වෙලා පේන්න පටන් ගන්නවා. මේ විශාලනේ වෙලා පේන්න පටන් ගන්නේ සතියේ දියුණු වීමේ ලක්ෂණයක් ඉන්ද්‍රිය ප්‍රනීත වීමේ අංගයක්. ඉන්ද්‍රිය කිව්වහම මෙතන ඇහ කන දිවනාසී ඉන්ද්‍රිය නෙවෙයි ගන්න තියෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනවා ඉන්ද්‍රිය බාටපත් උනාම පුංචි සද්දේපව ඒ භාවනාවට හිරිහරකාරී ගතියක් වෙනවා පුංචි වේදනාවපව පුංචි හිතවිලි පව තේරෙන්න පටන් ගන්නවා ඒ තේරෙන්න පටන් ගන්න එක අරියාදුවක් නෙවෙයි දියුණුවක ලක්ෂණයක් ඊට පස්සේ යාට තියෙනවා කළ යුතු වැඩක් කෙලෙස් සහිත අවිස්සන තැනට යන්න එපා නික්ලේශී ශාන්ත තැනට ගන්න ඒක කවුරුත් කරලා දෙන්නේ ඒක ඇත්තටම මේ දැනගන්නකොටම ඉබේම සිද්ධ වෙන දෙයක් තමයි. උදාහරණයක් වශයෙන් කියන අපේ ඇන්දකොරේ ගොම්මන් වෙලාවක ඇවිදිනකොට සැකසහිත දෙයක් තියෙනවා. ඉතින් අපි වටපිට කතා කරගෙන යන ගමන් ඒ සැකසහිත දෙයට හිත ගිහිල්ලා අඩිය තියන්න චිත්තක්ෂණයට කලින් දැනගත්තොත් ඒක සර්පෙගේ හිසක් කියලා විසගෝර ඊට පස්සේ කකුල ආපහු ගන්න උගන්නන්න ඕනේ නෑ නේ කාටවත්. දකුණු කකුල ඉස්සලා තියලා දුවන්නද වම් කකුල තියලා දුවන්නද වමට දකුණ දුවන්න ඕන කියන්න ඕන එක ඇඟ දන්නවා. අත තිබ්බොත් මෙයා කනවා. කෑවට පස්සේ සර්පයාට අනුකම්පාවක් නැහැ. ඒක නිසා සර්පයා දකින්න චිත්තක්ෂණයට ඉස්සලා දන්නවනම් මේ සර්පහිසක් කියලා ඒ මනුස්සයා ආපහු කකුල ගන්න හැටි උගන්වන්න ඕනේ මේ වයර් වැඩ කරන කෙනා දන්නවා වයරකේ කේසින් එක ගිහිල්ලා තියලා අත වැදුනොත් කරන්ට් එක අඳුරන්නේ නැහැ ගෑණි දත් තිබ්බේ පිරිමෙදත් තිබ්බේ වැදුනොත් වැදුනා. එයා දන්නවා අත තියන්න ඉස්සෙල්ලා මේ කරන්ට් එකේ මේ වයර් එකේ ආරසාව නැතුව විවෘත වෙලා නම් චිත්තක්ෂණය දැනගත්තොත් බේරෙනවා. ඒ චිත්තක්ෂණේ දැනීම තුල කළ යුතු ක්‍රියාපටිපාටිය තියෙනවා. අර ඒ දැනීම තමයි අපි උද්දීපනය කරලා ගන්නෙ සංවේදී බව. ඒ සංවේදීකම සීලයට ඉස්සර වෙලා ඉන්දිය සංවර වශයෙන් එන්න ඕන. ඒ නිසා මෙහෙම අපන්නක සූත්‍රයටම සම්බන්ධ කරලා කියන්න පුළුවන් ඉඳුරන් සංවර කිරීමට දන්නේ නැති කෙනෙක් ගාව සීලයක් රැකෙන්න ඉඩක් නැහැ. ඒ බාහිරේ සුදු රිද්දක් කරගෙන බොමලුවකටලා ඉඳගෙන මින් බලාගෙන හිටියට ඒක නෙවෙයි සීලය කියන්නේ. ඒක නිකන් පිටින් පේන සීලය. නමුත් එයා ළඟට රූපයක් එනකොට, සද්දයක් එනකොට, ගඳක් එනකොට, රසක් එනකොට, පහසක් එනකොට ඒ විශේෂයි ඒ අනවශ්‍ය රූප සද්ද ගන්ධ රස ස්පර්ශේ ඇහැකන ජීවනාසය හසුර ගන්න බැරි කෙනාට ශිල්පද කැඩෙනවයි කියන එක කිරිබිම් මල් නැට්ටක් කැඩනට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා. එයා ඊට පස්සේ රූපෙට සද්දට බයිනවා. මේ මං ඉන්න දැන්න මේ නපුරු රූපයක් ආපු නිසා තමයි ශිල්පද කැඩෙන්නේ කියලා. ඒ නැත්තම් මේ සද්දයක් ආපු නිසායි කියලා. නමුත් හිතෙන්නේ නැද්ද හිතන්න කියනවා මගේ හිතේ තියෙන නොසන්ඩාලකමනේ මගේ හිතට මේ පිවිසුරු පිරිසුදු අරමුණක් දීලා තියෙද්දී එයායි අරමුණ තියෙද්දී මේ නොබිනාදේ බලන්න යන්නේ මගේ හිත කරන දෙයක් නේ නැත්නම් මගේ නැහැදිච්ච කමනේ මගේ සින්ද්‍රිය සංවරයක් නැතිකමනේ ඊටත් ඉස්සෙල්ලා තමයි ඒ වගේ දෙයකට යනකොටම හිතේ මේ බයලජ්ජ පහළ වෙන ගතිය. නිසා ඒකට ලකුණ තමයි භාවනා කරන ඉතා පුංචි සද්දයට පවා හිත විසන ගතියක් වෙනවා. පුංචි හිතවිල්ලට පවා එනවා. පුංචි වේදනාවට පවා එනවා. මේක භාවනාව නිසා ඇතිවෙච්ච හොඳ දෙයක්. භාවනාව නිසා ඇතිවෙච්ච සූක්ෂම භාවයක්. භාවනාව නිසා ඇතිවෙච්ච සංවේදී භාවයක් කියලා තේරුම් අරගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය දන්නවා මේ සංවේදී භාවය වැඩෙන්න නම් පුළුවන් තරම් මූල කර්මත්තානේ හිත පවතින්න ඕනේ. පිට යන්න එපයි කියන එකක් එකෙන් කියන්නේ පිට ගිය බව දැනගෙන කලබල නොවි නැවතත් අරමුණේ ගෙනත් තබා ගන්න කාලයක් එන්නේ බුද්ධ ශාසනයක් තියෙනකොට විතරයි. සතියක් තියෙන කෙනාට විතරයි. කලින් දන්න අරමුණක් තියෙන කෙනාට විතරයි. එහෙම නැත්නම් අපි හිත පිට ගියයි කියලා දැනගත්තත් තැම්පත් කරන්න ආරක්ෂක භූමියක් නැත්නම් ക്ഷേම භූමිය දන්නේ නැතුව කාන්තාරය යන කෙනෙක් වගේ වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ මං කියන පාඩම ගොඩක් ගොඩක් ඉගෙන ගන්න ඉතින්දාක වැඩ කටයුතු කරනකොට. ඉඳගෙන ඉඳ පරි මේ වගේ තැනකම නෙවෙයි. ඒ වැඩක් කරනකොට මොන දෙයකින් හරි අපේ හිත නරක දෙයකට ගියයි කියලා හිතමු. ශබ්දයකට ගන්ධයකට රසයකට එතකොට මේ රූපේ සද්දේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒක බව දැනෙනවා අපට දැන් දැන්නාම දැන් හිත කොහෙද තැම්පත් කරන්න ඕනේ කියන එක දන්නේ නැත්තම් අසරණයි අනාතයි එතකොට දන්නවනම් මේකට ගියොත් කෙලසෙනවා ඒක ව්‍යංජන අනු ව්‍යංජන බලන වෙනුවට හිත අරසාකාරීව Taman නික්ලේශී තැන ගෙනත් තියාගන්න දන්නවනම් එයා ආරක්ෂක දිවි කෙනෙක් ඉන්නවා එක්ක ඉන්නවා වගේ. එහෙම නැත්නම් මේක මේ විදිහට කිතක ඒ වෙලාවට මම හිත තියන්න ඕනේ මම ඉන්නේ ඉරියව්වේ. එහෙම නැත්නම් මම චේතනාපූර්වක වැඩි කරන වැඩේ නිසා මම ওই පිට යන හිත දැනගෙන අර ඒ චේතනාපූර්වක කරන වැඩේට දාන්තරන් සති ධර්මයේ ආරසා කරනවන සති ධර්ම විසින් ඒ පුද්ගලයාගේ හිත කෙලෙස් නොයිපද වීමට අරසා කරනවා. ඒ නිසා තමන් ධර්මයේ රකින්න නම් ධර්මයේ තමන්ම රකින්න. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා ඒක මේ ධර්මයේ තියෙන ගූඪ බලයක්වත් අද්භූත බලයක්වත් නෙවෙයි තමන්ගේම ශක්තිය. ඒ ශක්තිය ගන්නේ හැම වෙලාවෙම අපිට තියෙනුනේ මේක නික්ලේශී භූමිය මේක කෙලෙස් භූමිය කියලා. මේක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මේක කම්මසකතා කම්ම සම්මෝහේ. මේ දෙකම අපි ළඟ අතේ දුරින් තියෙයි. කර්මේශා කර්මඵලයේ පිළිඅරගෙන කටයුතු කෙරුවොත් අපිට ආරක්ෂක භූමිට එන්න තියෙන ඉඩ වැඩි. කර්මేశ කනුපලි පිළිගත්තේ නැත්නම් අපි අවිචාරවත් විදිහට අර නික්ලිෂී අරමුණ තබා අර කෙලෙස් උපදවන අරමුණට හිත ඇදලා යනවා. මේක ඒ පුද්ගලයාගේ ඒ වෙලාවේ එන චේතනාක ඵලයක් නෙවෙයි. මේක ගිය සංසාරෙන් ගෙනාවු ජම්ම ගතියක්. මේක ඇබ්බැහියක්. මේක රුචි අරුචිය. මේක නතර කරන්න පුළුවන් ශක්තියක් මට නැහැ කියනවනම් ඒ කෙනාගෙන් පයිලජ්ජාවක්වත් ඉන්ද්‍රිය සංවරයක්වත් සීලයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මේක දැක දැකත් මට මේ කවදා හෝ නතර කරන්න ඕන මට කරන්න පුළුවන් කියලා ඉදිරියට බලන් සීලෙන් විතරක් කරන්නත් බෑ. සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියලා ඉහළ ඉහළ ශික්ෂා යන්න පටන් අරගත්තට පස්සේ ලස්සනම දේ තමයි භවනා ජීවිතේ Taman කොච්චර givisagena හිටියත් පරිදි දෙය කරනවා. වැරදි කරනකොට මෙන්න මෙච්චරක් මම දැන් වැරදි කරලා තියෙනවා කියලා හොඳට තේරෙනවා. තව ඉස්සරහට ගියොත් තව අමාරු වැටෙනවා. මට ඕන නම් මෙතෙන්ට යන්න පුළුවන් කියලා Tamanට නිවැරදි තැනක් පේනවා, වැරදි තැනක් පේනවා. අන්න ඒක විතර ලස්සන තැනක් විපස්සනා ලෝකයේ ඇත්තෙම නැහැ. ඒ නිසා විපස්සනා කරනකොට වැරදි නොකරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. වෙන වැරදි ගානේ රාත්තල් ගාන දන්නවා. කනකොට කන්නේ කිරලා දැන්. ඒ වෙලාවේදී ඒ යෝගාවචරයට අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය භාවනා කරපු කෙනෙකුට විතරයි. ගෙදර මිනිස්සු කියන ඔබ මහා ලෝකෝට භාවනා කරනවා ඊයේ කරපු වැරද්ද අදත් කරනවානේ. ඔබ දැන් පුරුදු වෙලා නැතිනේ අපි නෑ. ඔබ සීල් රැකලා තියෙනවා සහ භාවනා කරන ඔබට කොහෙද ඔබ කියන්නේ නෑනේ භාවනා කර. වැරදි කරන්න. කියලා ඒගොල්ලෝ බලන්නේ බොහොම උපහාසාත්මකව. නමුත් භාවනා කරපු කෙනා දන්නවා හොඳ තැනක් දැනගෙන නරක තැනක් දැනගෙන හොඳ බයලජ්ජා සහිතව බලා ඉන්නකොට තමන් මේ දෙකටම යන්න පුළුවන් තත්වයේ තියේදී සමහර විටක නරකට යනවා සමහරට හොඳට යනවා. නමුත් එයා දන්නවා හොඳ නරක දෙක අතර තේරීමේ අවස්ථාවක් විනිශ්චය කිරීමේ අවස්ථාවක් සතිය විසින් අපිට ලබලා දෙන එකට ශාන්තිය කියලා කියනවා. ඒ නිසා කියන ඉවසන්නා නිවන් දකි. කිසිම දෙයක් මේ ලෝකේ අපිට අවස්ථාවක් නොදී සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙන දේ මේ හොඳ නරක දෙක තිබියදී හිත මේ නරක පැත්තට යනකොට ගිය හැටි භාවනා කරපෙන්නාට ක්‍රිකට් වල අවුට් එකක් ගියාට පස්සේ අර වීඩියෝ ක්ලිප් එක දාලා පෙන්වන වගේ කියන්න පුළුවන්. ඇක්ෂන් රීප්ලේස් ආ ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. මගේ හිත මෙතෙන් ගියේ මෙන්න මේ මේ වීදිය හරහා කියලා තමයි තේරුම් අරගන්න පුළුවන්. ඒක නරක දෙයක් නෙමෙයි. ඊට පස්සේ අනිත් දවසේ එච්චර නරකට වෙන්න ඉස්සලා, එච්චරම කුණු වෙන්න ඉස්සලා, එච්චරම අප්‍රමාද වෙන්න ඉස්සලා ටික ටික ටික ටික ටික අල්ලගන්න පුළුවන් තත්වයකට එනවා. ඒ නිසා මේ වැඩි වැඩියෙන් භාවනා කරලා කොච්චර චෝදනාවක් කොච්චර ලෙඩ දුක් කරදර හිතවිලි වේදනා ආවත් දිගින් දිගට දිගින් දිගට භාවනා කරන එකනට තේරෙනවා මේ නිවන් මාර්ගයේ අත්තරදි හරහා මිස සුපර් මාකට් එකට ගිහිල්ලා පැකට් එකක් ගෙනල්ලා කාලා එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් ගහලා එහෙ නැත්නම් පෙත්තක් ගිලලා එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරලා කරන්න බෑ. අත්තරදි කිරීමෙන්මයි අත්තරදි සිදුවෙන වෙලාවේ ඒක දිහා අපන්නකව බලා සිටීමෙන්මයි අපිට පුළුවන් වෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැරදි නිවැරදි දෙකෙන් අර නිවැරදි පැත්තට ය아가න්න ඒක යනකොට හදිසි කරන්නත් එපයි කියලා කියනවා. ටික ටික තමයි හැදෙන්න ඕනේ. හදිසි කරුවොත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. දරා ගන්න බෑ. ඒ තරම්ම අපේ හිත අපි මේ කොච්චර කන බොන දීලා රැක්කත් මේ හිතේ තියෙන්නේ හිත කරන්නේ අපිට හිතසුව දෙයක් නෙවෙයි. අපිට අර්ථ සිද්ධිය දෙන දෙයක් නෙවෙයි. අත්තු කුසලේ කරන දෙයක් නෙමෙයි. හිත කරන්නේ එයාගේ පැවැත්ම සඳහා කරගෙන යන වැඩක්. ඒ නිසා එයා මේ ජඩ වැඩේ කරද්දී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම. බලාගෙන කලබල වෙන්නේ නැතුව බලාන ඉඳලා තමන්ගේ පුරුදු කර්මස්ථානට පුරුදු නික්ලේශිතන්ට හිත ගෙනිය ගන්න පුළුවන් නම් ඒ කෙනා නිවන් දැක්කේ නැතත් පුදුමාකාර නිවතක බුද්ධියක් වෙන්දිනවා. එයා දන්නවා මට මේක අහුණාට පස්සේ මට කොයි වෙලාවක හරි මේක අල්ලගන්න පුළුවන්. මට දැන් යාන්ත්‍රය අහුවෙලා තියෙන්නේ කියලා ඉදිරියට යන්නේ ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියනවා දැන් දන්නවා. මගේ හිත යනවා කොහොමදත් වැරදට යනවා. ගියාට පස්සේ කොතනකදී හරි මට අවස්ථාවක් හම්බ වෙනවා ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒ නිසා බොහෝ පමා වෙන්නේ නැතුව අප්‍රමාදීව වෙච්චි වැරද්ද පුළුවන් තරම් ඉක්මනට නික්ලේශී තැනට පටන් ගත්ත තැනට ගෙනලා අතහැර ගන්න පුළුවන් ශක්තිය වැඩෙන්න වැඩෙන්න පේනවා මේ මුළු ලෝකෙම කර්මේ සහ කර්මඵලය ඇදහුවේ නැතත් මට සහ මට පුළුවන් කර්මේ සහ කර්මඵලය අදාහ ගන්න මට පුළුවන් කම්ම සමෝහයක් ඇතිකරන්න ඒ නිසා මම කරන හැම වැඩකටම මම වගේ කියනවා මම කතා කරන හැම වචනයකටම මම වගේ කියනවා මගේ හැම හිතවිල්ලකටම මම වගේ කියනවා නමුත් සමහර විටක මගෙන් වැඩ කෙරෙනවා මට ඕනේ වැඩ නෙවෙයි වෙන්නේ මගෙන් වචන කියවෙනවා මට ඕන වචන නෙමෙයි කියවෙන්නේ. මට හිතෙනවා මට ඕන දේවල් නෙමෙයි හිත වෙන්නේ. අන්න ඔය ගතිය තේරුම් අරගෙන ඒ පව් සමාදන් වෙන්න යන්න එපා. ඒවට කියනවා අසම්පජාන කාය සංඛාර, අසම්පජාන චිත්ත සංඛාර, අසම්පජාන මනෝ සංඛාර. එහෙම රාශියක් අපි කර්මයෙන් ගෙනත් තියෙනවා, ඇබ්බැහි වලින් ගෙනත් තියෙනවා, පුරුදු වලින් ගෙනත් තියෙනවා, රුචි අරුචිකම් ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා එයා වැඩ කරන්න හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක හරියට ආසේ අනුසේ ඥානෙ වගේ. අවස්ථා දෙක තුනක් දුන්නා මගේ හිත පණින්නේ කොහටද? බලලා එලිපැත්තේ ඉන්න බලලා කොහට පණීද කියලා. ඉතින් උක තීරුම් ගත්ත කෙනෙකුට හම්බ වෙන අතිරේක ලාභය තමයි මේ අනික් හැම කෙනාගේම හිත වැඩ කරන්න ওই තාලෙට. අහි මේක තීරුම් ගත්ත එකනට ගෑනු හිත කොහොමද, පිරිමි හිත කොහොමද, බාල හිත කොහොමද, මාළු හිත කොහොමද, පොතත් හිත කොහොමද වෙන වෙන කරන්න ඕනේ නැහැ. වෙන විදියකට කියනවා නම් අපි කයින් වෙන් වුණාට එක හිතෙන් ජීවත් මේ හිත පිළිබඳ ඉගෙන ගන්න ඕනම දෙයක් තව කෙනෙකුට දාලා බලන්න පුළුවන්. ඒකයි සරුවචනසේ සඳහන් කරන්නේ භාවනා කරනකොට අපිට දොස් කියනවා මේ පුද්ගලිකව රහත් වෙන්න හදනවා තනියම කියලා කැලේකට රින්ග රහත් වෙන්න හදනවා එහෙමද පුළුවන් නම් මාළු මාකට් එකේ ඉඳගෙන භාවනා කරපංකෝ පුළුවන් නම් ඉඳගම් පොළේ ඉඳගෙන භාවනා කරපංකෝ කියලා මේ පැත්ත කරලා භාවනා කරන අයට චෝදනා පන්තියක් තියෙනවා. මම ඒක හොඳටම දන්නවා. බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා එක් එක් භාවනා කරලා හිත හදාගත්තොත් මුළු මානවයටම සාන්තියක්. මොකද එයා ඊට පස්සේ කවදාකවත් මානවයට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද ඔක්කොම ජීවත් වෙන්නේ එක හිතකින්. ඒ නිසා අද මේ තරම් මේ ලෝකේ මේ ශිෂ්ට සමාජ ශිෂ්ටයි කියලා තියෙන පළවෙනි ලෝකේ රටවල් මේ තරම් අමන මරි මෝඩ තකතිරු වැඩ කරද්දී කොහොමද මේ ලෝකේ සම්බර වෙලා තියෙන්නේ? ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණියෝ ඔබ මොනක්වත් ගණන් ගන්න තුක දිගටම භාවනා කරනවා. ඒකෝල්ලංගේ චිත්ත ශක්තිය අර සියල්ල අභිභවනය කරමින් මේක කිලින් කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. උඟ දෙනෙක් හිතන්නේ එහෙම නෙමෙයි ජඩේ වැඩි වෙච්ච ගමනට උණ්ඩ බලය වැඩි වෙයි කියලා. උන්ගේ බලේ වැඩි වෙනවා හිතුවක්කාර ලෝකේ. නමුත් මේ ලෝකේ සම්බරවකමක් තියෙන එකට හේතුව මොකද? කම්මසගතා ඥාන සම්මාදිටිය නැතුව අමනකමට, මරිකමට, ජඩගමට ලෝකේ වැඩ කරාට කම්මසගතා ඥාන සම්මාදිටිය කටයුතු කරන කෙනාව ඉක්මවන්න කාටවත් බෑ. සම්මාදිටිය අඩුම මට්ටම තමයි කම්මසගතා ඥාන සම්මාදිටිය ඊට පස්සේ සමත සම්මාදිටිය ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨිය ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය ඊට පස්සේ ඵල සම්මාදිට්ඨිය වශයෙන් මේක ඉදිරියට ගේන නිසා භාවනා කරන කෙනා හැම වෙලාවෙම බලන්න මේ සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සුබෝදාරාමේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වෙලාව විතරක් නෙවෙයි gedara dore කරන හැම වැඩකදීම ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ මගේ මතයටත් වඩා හේතුඵල ධර්මයක් අනුව වැඩේ වෙද්දි පටන් ගන්නකොට හෝ මැදදී හෝ අගදී හොඳට Tamanට විග්‍රහ කරගන්න පුළුවන් නම් ඒ කෙනාට වගවියෙන් දෙන්න පුළුවන්. ඒකට කියනවා අපදානීන සම්පායති කියලා චර්යාවෙන් සපෙලා කියනොනේ මම මේක කරා. මේක වැරදි වුණාට මං කරා. එහෙම නැත්නම් කිතෙන් මම මේක ඔය කයු කිව්වත් මං කරේ නෑ. මේක වෙලා තියෙන එක වෙනම කතාවක්. මේ වෙච්ච එක හොඳද නරකද සම්පූර්ණ සපෙලා කියන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපදානීන සම්පායති කියලා චරිතයෙන් සපෙලා කියන්න බෑ. කමඨාන් සුද්ධ කරනකොට හොඳටම පේනවා තමන්ගේ අත්දැකීම අදහන්නේ අර පොතේ මේම තිබුණනේ මං අරය දැකපු එක මං දැක්කේ නෑනේ අරක දෝ මේක දෝ කියලා කොහෙදෝ යන එකක් පටලවාගෙන ගත කරන්නේ මොකද අර අත්දකින්න දේ විශ්වාස ගන්න මේක නෑ සෝවන් වුණාට පස්සේ සෝවන් වුණාට පස්සේ යාට හොඳටම විශ්වාසයි ඒ සීල ලෝකේ මොන පොත්වල තිබ්බත් ඇස්පිට අස්පනා පිට පේන එක තමයි අදහන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. නමුත් භාවනා කරන හුඟ දෙනෙක් පොත්පත් කියවලා ඒ පොත්වල තියෙන දේ සහ අල්ලපු gedර එක්කන භාවනා කරන වෙච්ච දේවල් මට උනේ නෑ කියලා කොහෙදෝ පටලවා ගන්නයි මොකද Tamange අත්දැකීම අදහන්නේ ඒ අත්දකින්න හේතුව අදහන්න නැති වෙන්න හේතුව මේ කර්මేశා කර්මඵලයේ පිළිබඳව ඇදහිල්ලක් නැහැ. ඉතින් මේකට කියන්න පුළුවන් තරහ වෙන්නත් එක්ක බණත් ඉවර කරන්න ශ්‍රද්ධාවමදි. වෙන මොකක්වත් නෙවෙයි. ඒකට අවශ්‍ය ශ්‍රද්ධාව නැහැ. මේ Taman කරන දේ අදහන්නේ නැහැ. ඒකල හිතනවා නෑ කවුරු හරි අත්‍යධික කරලා සූපත් වේවා කිව්වොත් ඔක්කොම හරියයි. මෛත්‍රී බුදුහාමුදුරු ඇවිල්ලා ඔක්කොම සූපත් කරાવી නිවන් දක්වා වේතකම් හිතුව කාලබිල ජොලිය බුදිය ගත්තට ප්‍රශ්න නෑ කියලා හිතාන ඉන්නවා. කවුරු ආවත් Tamange කටයුත්ත කරන්න ඕන. ඒ නිසා මේ කියන විදිහට මේ අපන්නක ප්‍රතිපදාවෙන් එන සද්ධාව කිසිම දවසක නතර වෙන්නේ නෑ නිවන් දැකලා මිසක්. හැම වෙලාවෙම කරන දේට වඩා හොඳ එකක් වෙනවා. ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ඊට වැඩිය හොඳ එකක් පේනවා. ඒ හැම වෙලාවකදීම වටපිට බලන්න එපා. කිසිම කෙනෙක් තමන්ගේ වටේ නෑ. කායෙන් හරි ඇහුවොත් බොරුවක්. කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. මුලදී නම් අපි කමටහන් දීලා සුද්ධ කරලා කරගෙන යනවා. නමුත් ඉස්සරහට යනකොට තමන්ගේම අත්දැකීම තමන්ගේම අස්පනා අපිට පේන දේ අදහන්න පටන් අරගත්තට පස්සේ ඒ මනුස්සයා සමාජ විරෝධී කෙනෙක් වගේ තමයි සමාජශීලී කට්ටිය සලකන්නේ. කිසිම නීතියක් ගණන් ගන්නෑ. ඔය කිසිම රාජ්‍ය නායකයෙක් එයාට නායකයෙකුත් නෙවෙයි. එයා කිසිම නීතියක් කඩන්නෙත් නෑ. බයටත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා පේන තියෙන්නේ නායට අහන්න නැති කෙනෙක් වගේ තමයි සාමාන්‍ය මේ සාමාන්‍ය ලෝකයා. නමුත් ඒ පුද්ගලයා එතන ඉන්නේ එයා දන්නවා කර්මය සහ කර්මඵලයෙන් මම නිතරම ආරස්සෙලා ඉන්නේ කියලා. ධර්මය ආරස්සා කරන එක නා ධර්මයෙන් රැකෙනවා. ඒ නිසා යම් කෙනෙක් ධර්මයේ දෙකට දෙතාවරව කරනවා නම් උගුර හිට වෙච්ච එකක් එකක් කරනවා නම් එලිපත් ඉන්න බල්ලා වගේ කරනවා නම් ඉතින් ඒ කෙනාට අර භාවනා කරපුවම ලැබෙන අසහනිය අඩුවීම එහෙම නැත්නම් ආතතිය අඩුවීම එච්චර අත්දකින්න බෑ. එච්චර ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මොකද එයා අදහන්නේ කවුරු හරි කියප එක. අපි කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කියලා. රීකන්ඩිෂන් කරපුවා. ඔරිජිනල් එක ගන්න දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනෙක් භාවනා කරන වෙලාවේදී වර්තමානයේ හිත පවතින වෙලාවේ විතර පිරිසිදු චිත්තක්ෂණයක් නික්ලේශී චිත්තක්ෂණයක් නිර්මල චිත්තක්ෂණයක් වෙන කොහයක්වත් නැහැ. ඒ වෙනුවට අපි හිතනවා නෑ නෑ දාන දීලා එක ගන්න පුළුවන් වෙයි සිල්ලක්ලා එක ගන්න පුළුවන් නැත්නම් අල්ලපුවද එක නයි ඒක තියෙන හිත හොරකම් කරලා ගන්න පුළුවන් වෙයි කියලා ඒ කියන තාක් ඔය කියන කර්මස් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අතින් අපි එච්චර අබංක වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් වර්තමාන මොහොතේ අස්පනා පිට හැකිතාක් දුරට හිත නික්ලේශව පැවැත්වීමෙන් වෙන්න තියෙන අකුසල් වැළැක්වීමේ පාඩම අපි ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ එහෙම කෙරුවත් හිතේ ඇබ්බැහියට කෙරෙන නරක වැඩ වගේක් තියෙනවා. ජම්මෙට කෙරෙන, ඥානගතව කෙරෙන, පුරුද්දට කෙරෙන නැත්නම් අපි දන්න රුචි අරුචිකම් අනුව. ඒක ඊට පස්සේ ඒකම කරන්න පුළුවන් වෙන්නේ දැනට කෙරෙන පිටින් එන අකුසල් යම් ප්‍රමාණයකට නැත කෙරුවට පස්සේ දැනටමත් හිතේ තියෙන අකුසල් පේන්න පටන් ඒ දෙක පැස පෙන්නුවාට පස්සේ තමයි හොඳ දේ කරනවා කියන එකට අපි වැටෙන්නේ. ඉස්සෙල්ලා කුසල් අකුසල් නොකිරීම සබ්බපාපස්සා කරනන් සම්පාදනය කර ගන්න ඕනේ. එතකොට තමයි කුසලස් උපසම්පදා කියලා බරපතල කුසල් එමෙත අධි කුසල් වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අද බලනකොට සාමාන්‍ය ලෝකේ තියෙන්නේ පවු නොකිරීම පැත්තකට දාලා කුසල් කිරීම ඉස්සරහට දාලා. ඒ තමයි ආගමක ස්වභාවය. ධර්මයේ තියෙන එක නෙවෙයි ඉස්සර පවු නොකිරීමේ ක්‍රම දෙකකට කරන්න. අලුතෙන් පවු ඇති කරන්නේ නැහැ නූපන්න කුසල් නොයිපද වීම. ඒ වගේම දැනටමත් ඒ වුණාට හිතේ අකුසල් තියෙන්න පුළුවන් කියලා පිළිගන්නවා. ඒක දැනගෙන ඒකම කණ්ඩා හදනවා ඊට පස්සේ. එතකොට කරන කරන දේ කුසලයක් පාටපත් වෙනවා. ඒතර ඒ පුද්ගලිකරණයක් වෙන්නෙත් නැහැ. ආත්මාර්ථයක් වෙන්නෙත් නැහැ. නමුත් මම දන්නවා කට්ටියට සෑහෙන නිදිමතයි කියලා මෙව ඇහෙනකොට. මුණ දිහා බලනකොට ඉනගාච්ච තෝම් පිටිනියක් වගේ මට පේන්නේ. එක්කෙකුට අක්කත් මේව ආන්න ඕනකමකුත් නැහැ. මේක ඉවර වෙන්නේ බන කොයි වෙලාවේද කියලා වගේ තමයි ආගෙන ඒ නමුත් මේක කරගෙන කරගෙන යනකොට මේ කරන අපහසුතාව හරහා ගිහිල්ලාම තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. මේක වෙන කෙනෙකුට දීලා කරන්න බෑ. ඒ නිසා අපි අපන්නක ප්‍රතිපදාවේ නෙවෙයි. අපිට සාස්ෘණ වංශලමක් කියනවා. අපිට ප්‍රතිපදාවක් තියෙනවා. අපිට සද්ධාාවක් තියෙනවා. ඒ ආකර්වති සද්ධාව තව තවත් ඉදිරිපත් කරගන්න තමන්ට ලැබෙන අත්දැකීමේ මිස චින්තාමය ඥාන සුතමේ ඥාන වලින් ඒ තරම් සේවයක් වෙන්නේ නැහැ. සේවයක් නොවෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. වැදගත්ම දේ තමයි භාවනා කරන වෙලාවේ සතියෙන් ඉන්න වෙලාවේ තමන්ට ලැබෙන අත්දැකීම නිකමට හිතාගන්න අපි සතියෙන් ඉන්න හැම වෙලාවෙම නිවන අත්දකින්නයි කියන්නේ. කටින් ඉන්න වෙලාව හැම වෙලාවෙම නිවන අත්දකින්න. ඒකේ ඉන්න බැරිකම තියෙන. පුළුවන් නම් මෙච්චර වෙලාව විනාඩි 5 10 15 20 සතිමත් ඉඳලා බලන්න නබෝ කලකින් Tamanට ඒ ඉන්න වෙලාවේ අසහනිය නැති ගතිය ආතතිය නැති ගතිය වැටහෙවි ඒ අනුවයි අපි හරි වැරද්ද තේරුම් අරගන්න. Tamanගේම අත්දැකීමෙන් ඒ නිසා ඒ අත්දැකීම ඒ පරිේශණය මෙලවදී කරන එකක්. මරණයට පස්සේ විභාගයට ලියලා ප්‍රශ්න උත්තර මේ උත්තර පත්‍රයේ මේ පාස් පේල් බලන්න කල් යන වැඩක් නෙවෙයි මේක. ලියනකොටම තමයි තේරෙනවා විශේෂයෙන් ඒක තේින්නේ සීල ශික්ෂාට වැඩිය සමාධි ශික්ෂාවේදී තේිනවා ප්‍රඥා ශික්ෂාවේදී තේිනවා නිසා මේ අපන්නක ප්‍රතිපදාවේ හිටපු කෙනෙකුට උනත් සරුවචනාංශේ පෙන්නලා දෙනවා උපාය මාර්ගයක් හොඳින් වඩා හොඳට යන්න. බුද්ධ දේශනාව අදහනවා නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ ගොඩ ගොඩු වෙලා තියෙන්නෙම අදි සීල මේ ශික්ෂා ආදි ආදි සීල අදි චිත්ත අදි පඤ්ඤා ඒක හැදලා තියෙන අනුපූර්ව ක්‍රමයකට. එනිසා කරගෙන යන්න යන්න යන්න පව් හෝ වේවා පිව් පිං හෝ වේවා ඒ වෙලාවෙදීම Tamante ඒක පිළිබඳව දැක දැනගන්න පුළුවන්කම භාවනාදී අත්‍යවශ්‍ය දෙයක්. ඒක වසංගන්න නැතුව හෙලිකිරීම හරහා තමන්ට උරුම වෙලා තියෙන මේ සාන්තිකර தත්ත්වේ නැත්නම් අසහන தත්ත්වේ දුරු කරගන්න ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අපි මෙතන නැත කරමු ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු